බණ ඇසීම අපේ ධර්මයේ සඳහන් වෙන ආකාරයට පින්කමක් වශයෙන් සඳහන් වෙනවා මංගල කාරණාවක් වශයෙන් සඳහන් වෙනවා නිවන් දොරටුවක් වශයෙන් සඳහන් වෙනවා මේක පින්කමක් බවට පත්වන්නේ මංගල කාරණාවක් බවට පත්වන්නේ නිවන් දොරටුවක් බවට පත්වන්නේ ඒ ආකාරයෙන් බණ කෙනෙකුටම පමණයි තම තමන්ගේ දේශවනට වචන ටිකක් ඇසන පමණින් අසාගෙන ඉඳීමම බණ ඇසීම නෙමෙයි. තන් සුනාත සාදුකම් මනසිකරෝත. හොඳින් අහන්න ඕන නුවණින් මෙනෙහි කරන්න ඕන ඒ දේශනාව තුළින් කියවන ධර්මයත් අර්ථයත් මැනවින් වටහාගෙන තේරුම්ගෙන තම තමන්ගේ ජීවිතය සකස් කරගන්නට කටයුතු කරන්න ඕන. අන්න එහෙම කරන කෙනාට තමයි මේ බණ ඇසීම පින්කමක් වන්නේ මංගල කාරණාවක් වන්නේ නිවන් දොරටුවක් වන්නේ. පින්නතනේ මේ අපි දැන් අපි ජීවත් වෙන්නේ 2019 වර්ෂයේ වර්ෂයක් ගෙවිලා නව වර්ෂයක් ලැබීම කියන්නේ අපට සතුට වෙන්න තියෙන කාලයක් දවසක් නෙමෙයි. බොහෝ වෙලාවට වර්ෂයක් ගෙවිලා නව වර්ෂයක් ලැබීම බොහෝ උදවියට ඒක සතුටට කාරණාවක්. දෙසැම්බර් 31 ඉඳන් මිනිස්සු බොහොම සතුටින් විනෝදයෙන් ප්‍රීතියෙන් බලාගෙන ඉන්නව අලුත් අවුරුද්ද උදා වෙනකම් කියලා. සමහර වෙලාවට රේඩියෝ නාලිකාවල රූපවාහිනී නාලිකාවල විනෝදජනක වැඩසටහන් පවත්වනවා. ඒවත් බල බල රාත්‍රී 12 පමණ වෙනකම් බොහෝ උදවිය බොහොම සතුටින් ආසාවෙන් අපේක්ෂාවෙන් ඉන්නව අලුත් අවුරුද්ද උදා වෙනකම් පින්නතුනේ වර්ෂයක් ගෙවීම නව වසරක් එළඹීම කියන කාරණාව දිහා බුද්ධිමත්ව බලන කෙනෙකුට පේන්නේ එක සතුට වෙන්න කාරණාවක් නෙමෙයි ඒක අපට දුක් වෙන්න අනන්න කාරණාවක්. මොකද වර්ෂයක් ගෙවුණා කියන්නේ අපට ජීවත් වෙන්න තිබිච්ච දින 365ක් අහිමි වුණා. දින 365ක් අතීතයට එකතු වුණා. තවත් දින 365කින් ජරා මරණයන්ට ලං වුණා. අවුරුද්දක් ලැබුවා කියන්නේ එකයිමනේ. ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙලා ගියා. මරණයට තවත් වර්ෂයකින් ලං වුණා. දවසක් ගෙවීම දවසක් සතියක් මාසයක් වර්ෂයක් ගෙවෙනවා කියන්නේ අපට ජීවත් වෙන්න තියෙන කාලය තමයි අඩු වෙලා යන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව තුලත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ මේ අඩු ආවිසයක් ඇති සත්‍යයා විසින් කෙලයුත්තේ කුමක්ද කියන කාරණාව පිළිබඳවයි. ඒ දවස්වල අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමේ එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා අපමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාත සමරණ යෝ භික්කවේ චිරංජීවති සෝ අප්පන්වා බියෝති කියලා. මහණෙනි මේ මිනිස්යාගේ ආයුෂය අල්පයි කෙටි. ඒකාන්තයෙන්ම මිය පරලොව යනවා. අඩු ආයුෂයක් ඇති මරණයට පත්වන්නා වූ සත්වයා විසින් කළ යුතු කරුණු දෙකක් තිබෙනවා. කත්තබ්බං කුසල කුසල ධර්මයන් સિદ્ધ කරගත යුතුය. චරිතබ්බන් බ්‍රහ්මචරියම් බඹසර හැසිරිය යුතුය. නත්ති ජාතස්ස අමරණක් අමරණීයෝ ජීවිතයක් කිසිවෙකුට උරුම වෙලා නැහැ. යෝ භික්කවේ චිරංජීවතිසෝ අප්පන්වා බියෝති මානෙනි මේ ලෝකේ යමෙක් වැඩි කාලයක් ජීවත් වුණු වෙද්ද ඒ අවුරුදු 100ක් හෝ 100ට වඩා ටික කලක් ජීවත් වෙයි කියලා භග්ගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා. මෙහෙම ප්‍රකාශ කරන කන්ද මෙතනදී මාරයා බුදුරජාණන් වහන්සේට ගාතාවක් ප්‍රකාශ කළා. ගාතාවක් කිව්වා. දේගමායෝ manussානම් නනං හීල සුපෝ රිසෝ චරය්‍ය චිරමා චිරමන්තෝව නත්ති මච්චුස්ස ආගමෝති කියලා මිනිසුන්ගේ ආයුෂයේ දිගය නුවණැත්තන් විසින් එය හෙලා නොදක්නේය. කෙරෙබේ වැඩෙන දරුවෙකු මෙන් හැසිරෙන්නේය. මාරයාගේ ඊමක් නැත කියලා මේ මාරයා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් පිළිතුරු දෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ මේ මාරයා බව දැනගෙන මාරයාටත් ඒවා ඒ ගාථාවකින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එම ගාථාවේ අදහස බැලුවෙත් මිනිසුන්ගේ ආල්ස අල්පය කෙටිය සත්පුරුෂයන් එය හෙලා දකින්නේය හිසගිනි ගත්තක මෙන් හැසිරෙන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මාරයාගේ ගමනක් එතනදී නැත කියලා. එතකොට මේ මිනිස්යාගේ ආයුෂය බොහොම අල්පයි කෙටි. අපිට කෙටි කාලීන අවශ්‍යයක් තමයි තියෙන්නේ. අද කාලේ ජීවත් වෙන මිනිස්සු ගත්තාම අවුරුදු 60 70ක් 80ක් වගේ වෙනකොට මේ මනුස්ස ලෝකෙන් සමුගාන්ට සිද්ධ වෙන, මැරිලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අඩු ආවශ්‍යයක් ඇති මරණයට පත්වන්නා වූ සත්වයා විසින් කෙලයතු කාරණා දෙකක් ගැනයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් මතක් කළේ. කත්තබ්බං කුසලං කුසල ධර්මයන් සිද්ධ කර ගන්නට ඕන. මොකද්ද කුසලයේ කියන්නේ? ප්‍රධාන වශයෙන් අපේ ධර්මයේ මේ කුසලයේ මූලික අවස්ථාව දස කුසලයේ වශයෙන් හඳුන්වන්න පුළුවන්. කාය සුචරිතය, වචී සුචරිත, මනෝ සුචරිත. කයින් කරන යහපත් ක්‍රියාව, වචනයෙන් කරන යහපත් ක්‍රියා, සිතින් කරන යහපත් ක්‍රියා. එතකොට පානඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම කාම මිත්‍යාචාරයෙන් වැළකීම තමයි කයින් කරන යහපත් ක්‍රියාව, කුසල ක්‍රියාව. වචනයෙන් කරන කුසල ක්‍රියාව තමයි බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. එහෙනම් මනසින් කරන කුසල ක්‍රියාව තමයි අනබිජ්ජා, අව්‍යාපාද සම්මා දිට්ඨි කියන මේ ධර්මයන්ගෙන් යුක්තව ක්‍රියා කිරීම. මෙන්න මේ කිව්ව දස කුසලයේ තුල පිහිටලා තමයි කත්තබ්බං කුසලං කුසල ධර්මයන් දිනු කරගන්න තියෙන්නේ. එහෙනම් කුසලය වඩන්න තියෙන කුසලයේ තුල ඉඳගෙනයි. අකුසලයේ තුල පාපයේ තුල කුසලයේ වඩන්න බෑ. එහෙනම් කුසලය වඩන්න තියෙන කුසලයේ පිහිටලා දස කුසලයේ පිහිටලා අප විසින් වඩාගත යුතු කුසලය කුමක්ද? සතර සතිපට්ඨානය සතර සම්මයප්පදාන සතර irdipaද පංච ඉන්ද්‍රිය සත්ත බොජ්ජංග පංච බල සත්ත බොජ්ජංග කියන මේ ධර්ම අප විසින් වඩා ගන්න ඕන. යම් පුද්ගලයෙක් යම් භික්ෂුවක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා සතර සතිපට්ඨානයේ තුල හැසිරෙනවා නම් සතර සතිපට්ඨානයේ වඩනවා නම් මායාගේ ඊමක් එතනදී නැහැ. එහෙනම් මේ මාර විෂය ඉක්මවා යන්න නම් මාරයාගේ බලකොටුවෙන් මිදෙන්න නම් නිදහස් වෙන්න නම් තියෙන පිළිසරණ පිහිට සතර සතිපට්ඨානයයි. ඔය සෝතාපට්ටි සංයුත්තේ තියෙනවා කැටකිරිල්ලගේ කතාවක්. ඒක හොඳ සූත්‍ර දේශනාවක් තියෙනවා. දවසක් ගිජුලිහිණියේ කැටකිරිල්ලක් ඒ කියන්නේ කුඹුරු හානකට අර තියෙන පස්කට තියෙනවානේ. ওই පස්කටයක් මත පුංචි කුරුල්ලෙක් වහලා හිටියා කැටකිරුල්ලෙක්. ගිජුලිහිණියේ කැවෙත් මේ කුරුල්ල දැහැගත්තා. ඉතින් මේ කැටකුරුල්ලා අඬන්න ගත්ත දුක් වෙන්න ගත්ත අනේ මගේ තියෙන අවාසනාව මගේ තියෙන මෝඩකම මම පියෝරුමේ තුල හිටියානම් මේ ගිජුලෙහිනියාට මාව අල්ලගන්න බෑනි හසු වෙන්නේ නෑනි කියලා මේ කැටකිරිල්ල ඇඬුවා. ඒ වෙලාවේදී මේ ගිජුලෙහිනියා කැටකිරිල්ලගෙන් අහන ඔබේ පියෝරුමේ මොකද්ද කියලා කොතනද ඒක තියෙන්නේ? ඊට පස්සේ මේ කැටකිරිල්ල කියන අර නඟුලට පෙල්ලෙන පස් කැටේ යට කියලා. ඊට පස්සේ මේ ගිජලීනියා කියනවා ඔබ කොතන හිටියත් මගෙන් ගැලවීමක් නැහැ කියලා. පුළුවන් නම් මගෙන් බේරියන් කියලා මේ කැටකිරිල්ල නිදහස් කළා. ඉතින් මේ කැටකිරිල්ල ඇවිත් අර පස් කැටේ උඩ වහලා අර ගිජුලිහිනියාට කියනවා ඒ ගිජුලිහිනිය පුළුවන් නම් ඇවිත් මාව අල්ලගනින් කියලා. ඉතින් මේ කැටකිරුවේ මේ ගිජුලිහිනියා මොකද කරන්නේ? හරි සත්‍යමත් විදියට ශක්තිය අරගෙන, තතු විදාගෙන වේගයෙන් මේ කැටකිරිල්ල දෙස ආවා. මේ ගෙජුලිහිණිය අර කැටකිරිල්ල ළඟට ලං වෙන්න කිට්ටු වෙනකොටම මෙයා පස් කැටේ යටට ගියා. අර ගිජලීනියා පරපස් කැටේ පපුව වැදිලා පපුව පැරිලා එතනම මැරුණා. ඔන්න ඔය කතාව කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මානෙනේ මේ භික්ෂුවගේ පියවරමය තමයි මේ සතර සතිපට්ඨානය. භික්ෂුව කිව්වම සිව්වනක් පිරිසම අයිති. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. කොට මේක තමයි අපේ පියවරමය. එහෙනම් යම් පුද්ගලයෙක් ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා සතර සතිපට්ඨානය තුළ වාසය කරනවා නම් ඊට අනුගතව කටයුතු කරනවා නම් ආන්නේ පුද්ගලයාමයි මාර විෂය ඉක්මවන්නේ මාරයාගෙන් නිදහස් වන්නේ දැන් අපි බොහෝ වෙලාවට නිවන් දකින්න දුකෙන් මිදෙන්න කියලා මොකද කරන්නේ පින්කම් කරනානේ දන් දෙනවා පින් කරනවා පින් කරලා අපි මොනවද ප්‍රාර්ථනා කරන්නේ නිවන දුකින් මිදෙන්න හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම එකක් කියලා නෑ හැබැයි පින ඕන පින් කරන්න එපා කියලා නෑ පින් කරන්න ඕන මොකද අපි පින් කරපු නිසානේ මේ මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්නේ මේ මනුස්ස ලෝකෙ ඉපදලා මේ විදිහට බණ දාම් මහන්න හැකියාව ලැබුණේ පින් කරපු නිසානේ පිනෙන් කරන්නේ මොකද්ද? පිනෙන් කරන්නේ අපි සුගතිය කරඳවනවා. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ගේ ශාසනය පවතින ඒ මානේ ඒ කාලේ අපට උපතක් ලබන්න පින උපකාර වෙලා දෙනවා. ඔය පිනෙන් තමයි මේ සුගතියකට ගෙන යන්නේ. දෙවියන් අතර මිනිසුන් අතර. එතකොට මේ මනුස්සාත්මයක් ලබාගත් අපි නිවන් දකින්නට නම් දුකින් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒකායන මාර්ගය අනුගමනය කරන්න ඕන. මොකද ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය. මොකද මෙන්න මේ සතර සතිපට්ඨානය වැඩිමම තමයි කත්තබ්බං කුසලක්. ඒ සතර සතිපට්ඨානයේ පදනම තමයි දස කුසලය. දස කුසලයේ පිහිටලා සතර සතිපට්ඨානයේ වඩන්න ඕන. සතර සම්මයක් ප්‍රදාන වඩන්න ඕන. සතර එර්ධිපාද වඩන්න ඕන. පංචේන්ද්‍රිය පංච බල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවාට කියන පංචේන්ද්‍රිය. හොය පහම ගැඹුරට වඩනකොට ඒක බලයක් වෙන නිසා පංච බල කියනවා. සත්ත බොජ්ජංග. සති සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග හතක් තියෙනවා. මේවත් වඩනවා. බොජ්ජංග කියන්නේ මොකන්ද? බෝධි අංග. අවබෝධයට හේතු වෙන අංග. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වන අංග තමයි බොජ්ජංග කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කරගන්න හේතු වන අංගයන්ට තමයි බොජ්ජංග කියලා කියන්නේ. බෝධි අංග. ඔතන මෙන්න මේ ධර්ම අප තුල ඇති කර ගන්න ඕන. කත්තබ්බං කුසලං. චරිතබ්බන් බ්‍රහ්මචර්යා. ඒ වගේම බඹසර හැසිරෙන්න ඕන බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න ඕන. බ්‍රහ්ම කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ කියන අදහස. චර්ය කියන්නේ හැසිරීම. මේ බ්‍රහ්මචර්ය කියන නම පාවිච්චි කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීම තමයි බ්‍රහ්මචර්ය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග තම තමන් තුළ වඩා ගැනීම තමයි ඒවා දියුණු කිරීම භාවිත බෞලීකృత ඒවා භාවිතා කිරීම බහුල කිරීම ඒ අනුව හික්මීම තමයි භ්‍රමචර්යය කියලා කියන්නේ නත් ජාතස් අමරණ. අර කිසිවෙකුට අමරණීයෝ ආත්මයක් නැහැ. ජීවිතයක් නැහැ. එහෙනම් ඒ අමරණීයත්වයට පත්වන අමරණීයත්වයට පත්වනවා කියන්නේ මොකද්ද? ජරා මරණයන්ගෙන් නිදහස් වීම. උඩ ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ගැනීම. පින් කළත් අපි උපදිනවා. පව් කළත් අපි උපදිනවා. ධානා වඩා ගත්තත් උපදිනවා. පුඤ්ඤාභි සංස්කාර කළත් උපදිනවා. අපුඤ්ඤාභි සංස්කාර කළත් උපදිනවා. ආනෙන්ජාමි සංස්කාර කළත් උපදිනවා. කාම භවයේ උපදිනවා. රූප භවයේ උපදිනවා. අරූප භවයේ උපදිනවා. එහෙනම් ඉපදීමක් තියෙනවා නම් ජරා මරණ උරුමයි. ආ ජාතිපච්චය ජරා මරණ. එහෙනම් කොතන ඉපදුනත් ජරා මරණයන්ගෙන් නිදහස් වීමක් නැහැ. එහෙනම් ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? ජරා මරණයන්ට හේතු නැති කරන්න ඕන. මොකද ජරා මරණයට හේතුව? ජාතිය. ජාති ආකෝසටි ජරා මරණ හෝති. ජාතිපත්‍ය ජරා මරණ. ජාතිය ඇතිකල්ලි ජරා මරණ වන්නේ ජාතිය හේතුවෙන් ජරා මරණ ඇති වෙනවා. එහෙනම් මේ ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න නම් තිංකලාය කියලා එහෙම ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ ජරා මරණයන්ට හේතු නැති කරන්න ඕන. ඒ හේතු නැති කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එහෙනම් මේ ලෝකෙ උපදින්නේ කොමකින්ද? ආ මේ ලෝකෙ උපදින්නේ තණ්හාවෙන්. තණ්හාවෙන් තමයි උපද්දවන්නේ. තණ්හා ජනේති පුරුෂං කියලා ඔය దేవතා සංයුත්තේ සඳහන් වෙනවා. තණ්හා ජනේති පුරුෂ මේ තණ්හාවෙන් තමයි මේ සියලු සත්වය ඉපදලා තියෙන්නේ. බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත්, දිව්‍ය ලෝකෙ ඉපදුනත්, මනුස්ස ලෝකෙ ඉපදුනත්, සතර අපායෙ ඉපදුනත් මූලය අවිද්‍යාවත් තණ්හාවත්. එන මේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා තමයි ඉපදෙලා එහෙනම් උපතක් නැති කරන්න නම් ජාතිය නැති කරන්න නම් හේතු නැති කරන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සත්‍යයගේ ආයුෂය බොහොම අල්පයි බොහොම කෙටි. ඒකාන්තයේම මිය පරලොව යනවා. මෙන්න මේ කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕන. අපේ ආයුෂ අඩුයි අපි මරණයටපත් වෙනවා. මේ මරණවා කියන එක තේනවා නම් මේ මිනිස්සුන්ට කුසලයට ධර්මයට යොමු වෙන්න පුළුවන්. ඇයි මම මැරෙන කෙනෙක්? අඩු ආයුෂයක් ඇති මිනිස්සෙක් මම. මොකද අවුරුදු 100 200 මේ ලෝක ජීවත් වෙන්නේ නැහනේ. මට අඩු ආයුෂයක් ඇති ඒකාන්තයෙන්ම මරණයට පත්වන කෙනෙක් මම. එහෙමනම් ඊළඟ තැන නිවැරදි කරගන්න. සුවපත් කරගන්නට අවශ්‍ය කරන දේවල් එයාට සම්පාදනය කරගන්න පුළුවන්. ඒ ගැන හිතන කෙනාට. එහෙනම් එයා සබ්බ පාපස්ස කරන. එහෙනම් එයා සීලම පාපයන් දුරු කරගන්න උත්සාහ කරනවා. කුසලස්ස උපසම්පදා. කුසලයේ වඩා ගන්නට උත්සාහ කරනවා. සචිත්ත පරියෝ දපන තමන්ගේ සිත හදාගන්න, দমনය කරගන්න, හික්මවා ගන්න එයා වෙහෙසෙනවා. දැන් මේ සමාජයේ මිනිස්සු ජීවත් වෙන්නේ මරණවා කියන කාරණාව අවබෝධ කරගෙනද අවබෝධ කරගන්න නැතුවද? අද මේ මිනිස්සුන්ට මරණවා කියන එක ගැන කිසි හැඟීමක් නැහැනේ. දැන් අපි ඕන තරම් මලක වදලා ගිහින් ඇතනේ. ඕන තරම් මිනිස්සු මහපාරෙත් මැරෙනවා දැකලත් ඇති අහලත් ඇතිනේ. නමුත් අපට හිතලා තියෙනවාද මාත්මනේ කියලා. දැන් අපේ ඥාතියෙක් මැරුණා. දැන් අපි මලගෙදෙට්ට ගියා. දැන් අපිට හිතනවා ඊළඟ මොහොතේ මම මැරෙයි කියලා. එහෙම හිතෙන්නේ නෑනේ. කොට ඒ නිසා අපි හිතන්න ඕන මම මැරෙන කෙනෙක් මැරෙන මිනිස්සේ. එහෙම හිතනකොට ඒ මිනිස්යාට අනංගයක් කළා තරංගයක් නෑ. අනින් එකලා රණ්ඩු වෙන්න, ඉරිසියා කරන්න, පලි ගන්න. ඒ වගේ මනෝභාවයන් ඇති වෙන්නේත් නැහැ. එහෙනම් එහෙම හිතන්නේ හිතන්නේ ඒක නාට පුළුවන් වෙනවා Tamanට නිවැරදි වෙන්න. මොකද්ද වෙන්නේ? Tamanට නිවැරදි වෙන්න හැකියාව තියෙනවා. එහෙනම් නිවැරදි වෙනවා කියන්නේ මොකද්ද? එහෙනම් මම කය මුල් කරන් යම් පාපයක් අකුසලයක් අධර්මයක් සිද්ධ කරනවා නම් ඒකෙන් මම වැළකීලා කටයුතු කරනවා. වචනයෙන් යම් පාපයක් අකුසලයක් අධර්මයක් සිද්ධ කරනවා නම් සිතින් මම පාපයක් අකුසලයක් අධර්මයක් සිද්ධ කරනවා නම් ඒකෙන් වැළකීලා නිවරද වෙනවා කියලා යාට සකස් වෙන්න පුළුවන් ඒ ගැන හිතන කෙනාට. අන්න එතකොට තමයි මේ මරණය ගැන හිතන කෙනාට තමයි කුසලයේ ඇති කරගන්න. භ්‍රමචර්යාව බඹසර වසන්න එයාගේ සිත නැඹුරු වෙන්නේ. අපිට මේ මරණානුස්සතිය වඩන්න වඩන්න එයා තුළ වීරිය තමයි දියුණුවන්නේ. වීරිය. ඒ වීරිය දියුණු වෙනකොට එයාගේ පාපේ අකුසලයේ පැත්ත දුරු වෙනවා. කුසලයේ ධර්මයේ පැත්තට යොමු වෙනවා. දැන් අද මිනිස්සු තුළ ඒ වීරිය කියන එක නැහැනේ. හා වෙන වෙන දේවල් වලට වීරිය තියෙනවා. මේ අවශ්‍ය කරන එකට වීරිය නැහැ. ධර්මයේ පැත්තෙන් නිවැරදි වෙන්න මිනිස්සුන්ට වීරිය නැහැ. අන්න ඒ විදිහට අපි මරණය ගැන හිතනකොට මම අඩු ආවශ්‍යයක් ඇති මිනිස්සෙක් ඒකාන්තයෙන්ම මිය පරලොව යනවා. එහෙනම් එහෙම හිතන කෙනාට තියෙන්නේ පිහිට මොකද්ද? කුසලයක්, ධර්මයක්, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කිරීම. ඔය කෝසල සංයුත්තේ තියෙන හොඳ සූත්‍ර දේශනාවක්. කොසල් රජතුමා දවසක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මම හරිම කාර්ය බහුල කෙනෙක් කියලා ඒ වගේ විස්තරයක් කිව්වාම භාග්‍යතුන් වහන්සේ මේ රජතුමාගෙන් ආනවා රජතුමා ඔබට විශ්වාසවන්ත කෙනෙක් දැන් යම් කෙනෙක් උතුරු දිශාවෙන් ඇවිල්ලා කියන රජතුමනි මේ උතුර දිශාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන එනවා ගස් කොළන් යට කරගෙන සතාසිව්පාව යට කරගෙන කියලා. ඒකට ඔබතුමාට එතනදී කළ හැකි යමක් තියනවාද? ඒ වගේ දකුණු දිශාවෙන් බටහිර නැගෙනහිර සිව් දිශාවෙම ওই වගේ පර්වත හතරක් පෙරලීගෙන එනවා ගස් කොළන් යට කරගෙන සතාසිව්පාව යට කරගෙන මෙහෙම ඇවිල්ලා සිව් දිශාවෙන් ඇවිල්ලා ඔබතුමාට කියනවා රජතුමනි මෙහෙම පර්වත හතරක් එනවා පෙරලීගෙන ඔබතුමාට කළ හැකි යමක් තියෙනවා නම් කරන්න කියලා. ඊට රජතුමාගෙන් ආන ඔබතුමාට එතනදී කළ හැකි යමක් තියනවාද? නෑ කියලා. සාමාන්‍ය එතනදී මට තියෙන්නේ අර්ථචර්යා සමචර්යා. පුණ්‍ය පින්න පිනත් කුසලයක් කිව්වා. පිටට තියෙන්නේ. කොට අපට පරලොවේදී පිටට තියෙන අප විසින් කරගත්ත පින් කුසල් දෙක තමයි. ඒ නිසා මෙන්න මේ කුසලය වඩා ගන්න ඕන. ධර්මචර්යාවේ, භ්‍රමචර්යාවේ යෙදෙන්න ඕන. ඒක අපේ ජීවිතයට හොරු කර ගන්න ඕන. නත්ති ජාතා සමරණ කිසිවෙකුට අමරණීයෝ ජීවිතයක් මුරුම වෙලා නැහැ. එහෙනම් අමරණීයත්වයටපත් උනේ කවුද? මරණය නැති කරපු අය. මරණය නැති කරේ කවුද? බුදුරජාණන් වහන්සේ, රාතන් වහන්සේ. ඒකට මේ ලෝකේ උපත සමගම මම මරණය බැඳලා තියෙනවා. උපත හා මරණය බැඳලා තියෙනවා. උපතයි මරණයයි වෙන් කරන්න බෑ. ඒක හරියට කාසියක දෙපැත්ත වගේ. සෙවණැල්ල අප අණුවම ගමන් කරනවා. සෙවණැල්ලෙන් මිදෙන්න කියලා අපිට දෙව්ව කියලා හරියන්නේ නැහැ. ඒ වගේ මේ මරණය කියන එක අපහා බැඳිලා තියෙනවා. ඉපදුනේ යම් තැනකද යම් මොහතකද ඒ ඉපදෙච්ච තැන ඉඳන්ම මරණය තියෙනවා. ඒක කොයි මොහොතේ සිද්ධ වෙයිද කියන්න බෑ. උප්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා කියලාත් කියනවානේ. මේ මරණය. මේ මරණය එහෙනම් අපි උපදින්නේ මැරෙන්න. මැරෙන්නේ යලි උපදින්න. කොට මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනට තමයි සංසාරය කියලා කියන්නේ. සැරිසැරීම. ජායතවා මීයතවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. නම් ඉපදීම මැර මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ ඉපදීම කියන මේ ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න නම් ජරා මරණයන්ට හේතු නැති කරන්න ඕන. අන් ජරා මරණයන්ට හේතුව තමයි තණ්හාව. අපි මුලින් සඳහන් කළේ තණ්හා ජනේති පුරුෂා මේ පුරුෂයා මේ සත්වයා ඇති කරේ තණ්හාවයි. ඒ තණ්හාව දුරු කරන ප්‍රතිපදාව තමයි තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාණං කියලා කියන නිවන ගැන කියනකොට ආන්ගේ තණ්හාව දුරු කරන ප්‍රහීන කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය භ්‍රමචර්යාව එහෙනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප යනාදී වශයෙන් කියන සම්මා සමාධි දක්වා තියෙන මෙන්න මේ ධර්ම අට වඩා ගැනීම තුළ ඒ පුද්ගලයාගේ රාග දේශ මොව තණ්හාව කියන කර්ම කියන මේවා පෙහීනත්වයට පත් වෙනවා දුර වෙනවා. ආන් ඒවා දුරු කරගත්ත කෙනාම තමයි මරණයෙන් නිදහස් වන්නේ. ජරා මරණයන්ගෙන් මිදෙන්න සංසාරයෙන් එතර වන්නේ. එතකොට මේ භ්‍රමචර්යාව සම්පූර්ණ වෙන්නේ රහත් භාවයටපත් වීමෙන්. දැන් රහතන් වහන්සේගේ උදානයක් තියෙනවනේ රාත්භාවයටපත් වුණාට පස්සේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් තමන් වහන්සේ රාත්භාවයටපත් වුණා කියන එක ප්‍රකාශ කරන පාඨයක් තියෙනවා. කීනා ಜಾති ජාතිය සේකලා ඉපදීම නැති කළා. උසිතන් බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා. එහෙනම් බ්‍රහ්මචර්ය කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා කියනකොට ඔකට තව අංග දෙකක් එකතු වෙනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති. ඔහුගේ දසාංගයෙන් යුක්ත වෙච්ච තන තමයි රහත් භාවය. එතකොට ඔසිතන් බ්‍රහ්මචර්යයන් කතං කරණීයම් කෙලයුත්ත කළා. සෝවාන් මගින් කළ යුතු දේ කළා. සකදාගාමී මාර්ගයෙන් කළ යුත්ත කළා. අනාගාමී මාර්ගයෙන් කළ යුතු දේ කළා. අරහත් මාර්ගයෙන් රහත් මගින් කළ යුතු දේ කළා. ඒකයි කතං කරණීය. නාපරං ඉත්තත්තාය පජානාති. මත්තට ඉදිරියට තවත් කළ යුතු දෙයක් නැතයි කියා අවබෝධ කරගත්තා දැනගත්තා කියලා රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් රහත්භාවය කියන්නේ මොකක්ද එතකොට? ජාති ඉපදීම නැති කිරීම, භ්‍රමචර්යාව සම්පූර්ණ කිරීම, ඒ වගේම කෙලිය යුතු දේ සිද්ධ කර ගැනීම, ඒ වගේම තව මත්තට ඉදිරියට කෙලිය යුතු යමක් නැතයි කියා අවබෝධ කර ගැනීම තමයි රහත් භාවයේ තුල තියෙන්නේ. එතකොට ආන් එතන තමයි දුකෙන් නිදහස් වීම තියෙන්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වෙලා දුක් විඳින ලෝකයාටත් ඒ දුකින් නිදහස් වෙන මාර්ගය කියලා දුන්න දෙවි මිනිසුන් උදෙසාම මහත් වූ කරුණාවේ. එනම් බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කරගෙන දුකට හේතු අවබෝධ කරගෙන දුකේ නිරෝධය අවබෝධ කරගෙන දුකින් මිදෙන මඟ අවබෝධ කරගෙන දුක් විඳින ලෝකයාටත් ඒ දුකට හේතුව දුකින් නිදහස් වීම දුකින් නිදහස් වෙන මාර්ගය කියලා දුන්නා. ආන්ගේ අනුශාසනාව අනුව පිළිපදින කෙනාටම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ඒ පිහිට තියෙන්නේ. ධර්මයේ සරණ පිහිට තියෙන්නේ. සංඝ රත්නයේ සරණ පිහිට තියෙන්නේ ආන්ගේ විදියට පිළිපදින කෙනාටමයි. නිකම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්ව පමණින්ම නෙමෙයි. එහෙනම් සරණ කියන්නේ නම් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට සරණ වුණා පිට වුණා. රාහතන් වහන්සේ තමන් වහන්සේට සරණ වුණා පිට වුණා. ඒ සඳහා උපකාර වුණේ ධර්මය. ආන් ඒ ධර්මය තම තමන්ගේ ජීවිතවලට පිහිටක් කරගන්න සරණක් කරගන්න ඒ අනුව හික්මෙන්ට කටයුතු කරන්නට ඕන කියන අදිෂ්ඨානයක් Taman තුළ ඇති කරගන්න කියන කාරණාවල් සිහිපත් කර දෙමින් මේ අනුශාසනාව මින් නිමා කරනවා මීට වඩා කරුණු කියන්ට කාලය නෙමෙයි. ඉතින් පින්වත් ඔබ හැමදෙනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේ දේශනාව මින් නිදුසා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු නම් පරන්ති සාදු සාදු ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ දෙකටන හැලුම්මහර බවුන්සිට් මානසික සුවසෙන වාසී පූජ්‍යපාද ඔක්කම්පිටියේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතුරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 011130 710යි 82 011130 710යි 82